චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ධම්මදායාදා මේ භික්කවේ භවත මා ආමිෂ දායාදා අත්ති මේ තුම් හේසු අනුකම්පා කිංති මේ ශාවකා ධම්මදායාදා භවෙය්‍යුං නෝ ආමිෂ දායාදාති තුන් ලෝකයක් නිවාසනසවදාල සුන් ලෝකාග්‍ර ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තම මේ මහා භද්‍ර කල්පයේහි ලොව හතරවෙනි වතාවට පහළ වී වදාළ මාගේ ශාස්ත්‍ර වූ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේටත් පන්සාලිස්ස සරක් පුරාවට ගමක් ගමක් පාසා වැඩම කරමින් නිගමක් නිගමක් පාසා වැඩම කරමින් දෙව්ලොව බඹලොව සිසාරා වැඩම කරමින් දේශනා කොට වදාළ උතුම් සූ 80000ක් වූ ශ්‍රී සද්ධර්මස්කන්ධයටත් දේශනාගත ධර්මයට අනුව තමන් වහන්සේලාගේ චිත්තසංතානයන් සකස් කර ගනිමින් මේ ගෝර කටුක සංසාර ගමනින් සදහටම ඈතර වී වදාළ උතුම් කීනාසව මහරහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයටත් මාගේ හදපිරි নমස්කාරයම වේවා ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි මේ පින්වත් පිරිස මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ විසින් තුන් ලෝක සකල සත්වයා කෙරෙහි පතර මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාළ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්ම සාගරයෙන් දිය බිඳකටත් වඩා අඩු පුංචිම පුංචි කොටසක් දේශනා කරවාගෙන ඒ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය තුල තියෙන අඩුපාඩු සකස් කරගෙන උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නටයි මේ සූදානම් වෙලා සිටින්නේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් මේ අද දවසේදී ජීවත් වෙන ජීවිතය පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් අපිට පුරාණ කර්මයක ප්‍රතිඵලයක් හැටියට ලැබිලා තියෙන මේ S2 කින් විවිධාකාර රූප බලන ගතියක් තියෙනවා. අපිට පුරාණ කර්මයක් විදිහට ලැබිලා තියෙන මේ කන් දෙකෙන් විවිධාකාර ශබ්ද අහන ස්වභාවයක් තියෙනවා. පුරාණ කර්මයක ප්‍රතිඵලයක් හැටියට නාසයක් ලැබිලා විවිධාකාර ගඳ සුවඳ ලබනවා. ඒ වගේම දිවක් ලැබිලා නානාවිධ රසයන් අපි භුක්ති විඳිනවා. විවිධාකාර පහස අත්විඳීම සඳහා අපිට ශරීරයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මනසින් විවිධාකාර සිතුවිලි සිතන ගතියක් තියෙනවා. පින්වතුනි මේ කාරණා හය පිළිබඳව මනාව අවධානයෙන් යුක්තව කල්පනා කරලා බැලුවොත් අපිට හිතෙන්නේ මේ මනුස්ස ජීවිතය තුළ විතරයි අපි මේ සියලුම දේවල් සිදු කරන්නේ කියලා. නමුත් පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ පරක්තරක් නොපෙනෙන්නා වූ අනවරාග්‍ර සංසාර ගමනේ එනකොට තිරිසංගත සත්තු වෙලා උපන්නානම් ඒ බොහෝ ආත්ම භවයන් වලදී අපි මේ කාර්යයන් හයම සිදු කරලා තියෙනවා. පින්වතුනි പ്രേත ලෝකේහි പ്രേතෙක් වෙලා උපන්නානම් මේ කාරණාවන්ගෙන් යම් ප්‍රමාණයක් අපි සිදු කරලා තියෙනවා. දිව්‍ය ලෝකේහි උපන්නානම් ඒත් ඒ විදිහමයි. එහෙමනම් පින්වතුනි ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයක් ලැබුණු මෙවන් උතුම් අවධියකත් අපි ඒ කාරණා හය විතරක් සිදු කරමින් ඉන්නවා නම් ඒක ඊතරම් බුද්ධිගෝචර කටයුත්තක් නොවේ. එහෙනම් අපි කුමක්ද කළ යුත්තේ? ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීපු ඒ අසිරිමත් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව ඊටමත් ඉක්මනින් වර්ධනය කරගත යුතු වෙනවා. පින්වතුනි නැවතත් මම මේ වචනය සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ප්‍රතිපදාව ඊටමත් ඉක්මනින් වර්ධනය කරගත යුතු වෙනවා. ඒ කුමක් පිණිසද? යලි නූපදීම පිණිස මේ ගෝර කටුක සංසාර ගමනින් අත මිදීම පිණිස. එහෙමනම් මේ පින්වත් පිරිස මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ යුත්තේ කුමක් සඳහාද කියන කාරණාව මා නැවත නැවත ප්‍රකාශ කළ යුතු වන්නේ නැහැ. ඒ උතුම් නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවට යම් එක්කාසු කර ගැනීමක් සිදු කර ගන්නටමයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළ යුතු වන්නේ. ඒ ආකාරයට මුලින්ම ධර්මාවාදය ලබා දීලා අපි මේ සූදානම් වෙන්නේ අද දවසේදී ඔබට කියා දෙන්නට નિયમિતව තියෙන උතුම් සූත්‍ර ධර්මයේ පිළිබඳව පැහැදිලි කිරීම ආරම්භ කරන්නට. පින්වතුනි මේ දිනවල ඔබ හැම කෙනෙක්ම දීර්ඝ දේශනා මාලාවකට සවන් දෙමින් ඉන්න කාලවකවානුවක්. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මධ්‍යම ප්‍රමාණයෙහි දේශනා ඇතුළත් ඒ මධ්‍යම නිකායෙහි මූල පණ්ණාසකයෙහි මූල පරියාය වර්ගය පිළිබඳව අර්ථ විවරණය කරන සමයක් තමයි මේ කාල සීමාව. පින්වතුනි මූල පරියාය වර්ගයේ ඇතුළත් තුන්වෙනි සූත්‍ර දේශනාව තමයි අද දවසේදී මා ඔබට පැහැදිලි කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වත් පිරිස මුලින්ම ශ්‍රවණය කළා මූලපරියාය සූත්‍රය ඊළඟට ශ්‍රවණය කළා සබ්බාසව සූත්‍රය. එතකොට මේ පින්වත් පිරිස දන්නවා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අපි සලකලා බලනකොට භාග්‍යවතුන් වහන්සේ නිකාය වශයෙන් බෙදීමක් නොකලත් පළවෙනි ධර්ම සංගායනාවේදී භික්ෂූන් වහන්සේලා එක්කාසු වෙලා සිව් පිළිසිඳියාපත් මහරහතන් වහන්සේලා එක්කාසු වෙලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විවිධාකාර විදිහට වර්ග කළා. ඒ වර්ග කිරීම යටතේ තමයි අපිට මේ මූලපරියාය වර්ගයේහි මේ සූත්‍ර දේශනාවන් මේ ආකාරයට පිළිවෙලකට දේශනා කරන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට මේ මූලපරියාය වර්ගයේ තියෙන තුන්වෙනි සූත්‍රය මොකක්ද? ධම්මදායාද සූත්‍රය. මේ ධම්මදායාද සූත්‍රය පිළිබඳව මුලින්ම පැහැදිලි කරනකොට මා මුලින්ම ඔබට සඳහන් කරන්න ඕනේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම සඳහා හේතු උපනිශ්‍රය වෙන ක්‍රමවේදයන් හතරක් අටුවාචාරීන් වහන්සේ විග්‍රහ කරනවා. බුදු පියාණන් වහන්සේලා ධර්මයේ දේශනා කිරීම සඳහා හේතු උපනිශ්‍රය වෙන ක්‍රමවේදයන් හතරක්. අටුවාචාරීන් වහන්සේ සඳහන් කරනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවන් වලදී උන්වහන්සේටම හිතිලා කල්පනා වෙලා ශ්‍රාවකයාට ධර්මය දේශනා කරනවා. අද දවසේදී මේ දේශනාව සිදු කළොත් හොඳයි. අද දවසේදී මේ දහම් පරයය භික්ෂූන්ට කියලා දුන්නොත් හොඳයි කියලා කල්පනා කරලා මෙනෙහි කරලා බුද්ධ ඥාණයෙන් යුක්තව ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රීමුක ධාතුවෙන් අසිරිමත් දේශනාවන් පවත්වනවා ඒ ක්‍රමවේදයට කිව්ව අත්තජාස කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේටම හිතිලා යම් දේශනාවක් සිදු කරන්නට ආරම්භ කරනවා නම් ඒක හඳුන්වනවා අත්ත්‍ජාස කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සමහර තැන්වලදී ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය ආදී ඥානයන් භාවිතා කරලා ඒ ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන් කොතෙක් දුරට වැඩිලා තියෙනවද කියලා විමසීමට ලක් කරන අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවන් වලදී භාග්‍යවතුන් වහන්සේට කල්පනා වුණොත් භාග්‍යවතුන් වහන්සේට පැහැදිලි වුණොත් යම් පුද්ගලයෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් බලවත් වෙලා තියෙනවා. යම් පුද්ගලයෙකුගේ ප්‍රඥාව එහෙමත් නැත්නම් පුණ්‍ය ශක්තිය මෝරලා තියෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. මේ පුද්ගලයා අද දවසේදී ධර්මය අවබෝධ කරයි කියලා වෙනත් කෙනෙකු පිළිබඳව අනුකම්පාවෙන් යුක්තව යම්කිසි පුද්ගලයෙක්ව අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමහර තැන්වලදී ධර්මානුශාසනා පවත්වනවා. ඒකට කිව්වා පරජ්ජාසය කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේදී බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න විචාරන්න විවිධාකාර දෙවිවරු පැමිණුණා. විවිධාකාර බ්‍රහ්ම රාජ්‍යෝ පැමිණුණා. බ්‍රාහ්මණයෝ, ශස්ත්‍රීය කුලයේ ඇත්තෝ, වෛශ්‍ය කුලයේ ඇත්තෝ, ශුද්‍ර කුලයේ ඇත්තෝ මේ ආදී වශයෙන් විවිධාකාර ලෝකයන්ගෙන් පිරිස් පැමිණෙනවා. ඒ පිරිස් පැමිණලා භාග්‍යවතුන් වහන්සේගෙන් විවිධාකාර ප්‍රශ්න විමසනවා. ඒ ප්‍රශ්න විමසුවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වාට පිළිතුරු ලබා දීම පිණිස යම් යම් දේශනාවන් පවත්වනවා. ආන් ඒ දේශනාවන්ට කිව පුච්චාවසික දේශනා කියලා. ප්‍රශ්න අහනවා ඒවට පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම ලෞතර බුදු පියාණන් වහන්සේ යම් යම් කාරණාවන් පැන නැගුණු අවස්ථාවන් වලදී ධර්මානුශාසනා පවත්වලා තියෙනවා. යම් කිසි භික්ෂූන් වහන්සේ නමකගේ අතින් යම් වැරැද්දක් සිදු වුණොත් ඒ වරද පෙන්වා දීලා ඒ භික්ෂුව නිවැරදි මඟට යොමු කරලීම සඳහා එහෙමත් නැත්නම් යම් අවස්ථාවකදී ස්වභාව ධර්මය තුල සිදු වුණා වූ යම් විශේෂිත සිදුවීමක් මත පදනම්ව භාග්‍යවතුන් වහන්සේ යම් යම් ධර්මානුශාසනා පවත්වනවා. ආන් මේ දේශනාවන්ට කිව්වා අට්ටුප්පත්තික දේශනා කියලා. විවිධාකාර කාරණාවන් පදනම් කරගෙන විවිධාකාර සිදුවීම් පදනම් කරගෙන ගෞතම සම්බුදු පියාණන් වහන්සේ යම් දේශනාවක් දේශනා කළා නම් ඒවට කිව්වා අට්ටුප්පත්තික දේශනා කියලා. එතකොට මේ ධම්ම දායාද සූත්‍රය දේශනා කරන්නෙත් පින්වත්නි මෙන්න මේ අට්ටුප්පත්තික කියන කාරණාවක් මුල් කරගෙන. එක කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී පැන නගිනවා. කවුරු අතරින්ද භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා ගුණ පිළිවෙත් පුරමින් නිර්වාණගාමිනී ප්‍රතිපදාව තුල හික්මෙන්නට උත්සාහවත් වෙන භික්ෂූන් වහන්සේලා අතර යම් දුර්වලතාවයක් පැන යෙදුනා. ඒ කාරණාව මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ධම්ම දායාද සූත්‍රය දේශනා කරන්නේ. සූත්‍ර දේශනාව පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සවැත් නුවර අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු ජේතවනාරාමේදී සූත්‍ර දේශනාවෙහි pāli පාඨය මම සඳහන් කරනවා නම් ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමයේ කියලයි සඳහන් වෙන්නේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කාලය පුරාවට ඒ කිව්වේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන පිරිනිවන් පානාතන දක්වා විවිධාකාර ස්ථානවල වැඩ වාසය කරලා තියෙනවා. ඒ වැඩ වාසය කරපු ස්ථාන පිළිබඳව සැලකිල්ලෙන් බලනකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයේහි වැඩිම කාල සීමාවක් එකම ස්ථානයක වාසය කරලා තියෙනවා නම් ඒ මේ අනේපිඩු මහසිටුතුමා විසින් කරවා පූජා කරපු ජේතවනාරාමය. මේ ජේතවනාරාමය පිළිබඳව පින්වතුනි හරි අපූර්ව නිදාන කතාවක් තියෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වුණු මේ අනේපිරු මහසිටුතුමා දවසක් කල්පනා කරනවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආරාමයක් කරවලා පූජා කරන්න ඕනේ. ඒ සඳහා සුදුසු ඉඩමක් කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ සඳහා සුදුසුම ඉඩම හැටියට අනේපිරු මහසිටුතුමාට සිහිපත් වෙනවා ජේත කියන කුමාරයාගේ තියෙනා ඌ ඒ උද්‍යානය. මේ උද්‍යානය ලස්සන ඉඩමක් බවට පත් කරලා සුන්දරත්වයට පත් කරලා ආරාමයක් කරවන්න සුදුසුයි කියන චේතනාවෙන් ජේත කුමාරයා ළඟට ගිහිල්ලා විමසනවා ජේත කුමරුවනි මේ ඉඩම විකුණන්නේ නැද්ද කියලා ඇහුවා. ජේත කුමාරයා සඳහන් කළා මේක නම් විකුණන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී අහනවා ඔබ මේ ඉඩම යම්කිසි මුදලකට විකුණනවා නම් ඒ උපරිම මුදල කියන්නේ මම ඊට වඩා වැඩියක් උනත් මිල දීලා මේ ඉඩම ගන්න කැමතියි කියලා අනේපිඩු මහසිරිතුමා ජේත කුමාරයාට සඳහන් කළා. ජේත කුමාරයා කල්පනා කරනවා මේ වෙලාවේදී මේ තරම් විශාල මුදලක් දීලා ඉඩමක් මිලදී ගන්නට මේ අනේපිඩු මහසිරිතුමාට ඇති උවමනාව කුමක්ද කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේදී අනේපිඩු මහසිරිතුමා සඳහන් කරනවා මේ අන් කිසිම දෙයක් සඳහා නොවේයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ උදෙසා ආරාමයක් කරවන්නටයි මා මේ ඉඩම මිලදී ගන්න කියලා සඳහන් කළා. එහෙම සඳහන් කළාට පස්සේ අනේපිඩු මහසිරිතුමා කහවණු 18 කෝටියක් මේ ඉඩම පුරා අතුරලා ඒ ඉඩම මිලදී අරගෙන භාග්‍යවතුන් වහන්සේට මේ ජේතවනාරාමය කරවා පූජා කරනවා. ජේත කුමාරයා සිහිපත් වීම පිණිස තමයි මේ ආරාමයට ජේතවනාරාමය කියලා නම් තබලා තියෙන්නේ. මෙන්න මේ ජේතවනාරාමෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩ කරනකොට භික්ෂූන් වහන්සේලා පිරිසක් ආමිෂයට ලොල් වෙලා කටයුතු කරනවා. දැන් මේ පින්වත් පිරිස දන්නවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අවුරුදු 20ක් ගියාට පස්සේ තමයි විනය ශික්ෂාවන් පණවන්ට ආරම්භ කරන්නේ. ඒ තාක් කාලයක් සම්බුද්ධ ශාසනයෙහි ඊතරම් ගැටලුකාරී තත්වයක් පවතින්නේ නැහැ භික්ෂුන් වහන්සේලා ප්‍රතිපදාව පුරමින් උතුම් නිර්වාණගාමිනී ප්‍රතිපදාවෙහි හික්මෙමින් තමන්ගේ උත්තරීතර බලාපොරොත්තු සාක්ෂාත් කරගන්නවා නමුත් බුදු පියාණන් වහන්සේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන අවුරුදු 20ක් ගත වුණාට පස්සේ මේ බුදු සසුනට පැමිණෙන්නා වූ භික්ෂූන් වහන්සේලාගේ අතර යම් යම් අඩුපාඩුකම් තියෙනවා. මේ භික්ෂූන් වහන්සේලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලැබුණා වූ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසයට බොහෝම ලොල් වෙලා කටයුතු කරනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ මේ කාල සීමාව පිළිබඳව අරුත් විවරණය කරන පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අටුවාව සඳහන් කරනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේ කාල සීමාව වෙනකොට මහ විශාල ආමිෂයක් ගලාගෙන ආවලු. උපමාවකින් පැහැදිලි කරනවා මහ විශාල වරුසාවන් බොහෝ ප්‍රමාණයක් වැටිලා එක්ම මහා ගම් වතුරක් බවට පත් වෙන්නේ යම් පරිද්දකින්ද. ඉපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේට චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ ගලාගෙන ඉන්න පටන් ගත්තලු. අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට පුරණ ලද පාරමී ශක්තියින්ගේ අවසාන ප්‍රතිඵලයේ එක්වර ඵල දෙන්න සුදුසුයි කියලා කතා වෙලා ආවා වගේ අප්‍රමාණ ආමිෂයන් ප්‍රමාණයක් භාග්‍යවතුන් වහන්සේට ලැබෙන්න පටන් ගත්තලු. ලෝතුරා බුදු පියාණන් වහන්සේට මේ ආමිෂ ලැබෙනවා වගේම භික්ෂූන් වහන්සේලාටත් භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන්ම ආමිෂ ලැබෙන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාට උවමනාවටත් වඩා චීවර ලැබෙනවා, පින්ඳපාත සේනාසන ගිලානප්‍රත්‍ය ලැබෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දානශාලාව අසලට වැඩම කරනකොට සවස් කාලයේදී එක සිදුවීමක් දකිනවා. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා ගුණ පිළිවෙත් පුරන්නා වූ භික්ෂූන් වහන්සේලා සවස් කාලයේදී ලැබෙන්නා වූ ගිතෙල්, වෙඬරු, මීපැණි මේ ආදී දේවල් වලට ඒ භික්ෂුන් වහන්සේලා විවිධාකාර කලකෝලහාර කරගන්න ස්වභාවයක් තියෙනවා. මේ ගිතෙල්, මේ මීපැණි, මේ වෙඬරු අපේ උපාධ්‍යයන් වහන්සේට සුදුසුයි. මේ ගිතෙල්, මේ වෙඬරු, මේ මීපැණි අපේ ආචාර්යයන් වහන්සේට සුදුසුයි. අපේ සහෝදර ස්වාමීන් වහන්සේලාටයි මේ ප්‍රත්‍ය ගැලපෙන්නේ ආදී වශයෙන් භික්ෂූන් වහන්සේලා අතර විවිධාකාර අඬදබර ඇති වුණු ස්වභාවයක් තිබුණා. ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ කල්පනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙම කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ නැවතත් සිතනවා. යම් කිසි විදියකින් කුල පුත්‍රයන්ට ප්‍රත්‍ය පිළිබඳව යම් ශික්ෂාපදයක් පැනෙවුවොත් මේ භික්ෂූන් වහන්සේලා එයින් අපහසුතාවයටපත් වෙනවා. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුකයෙන්ම දේශනා කරලා තියෙනවා. සියලු සත්වයෝ ආහාරය නිසා යැපෙනවා කියලා එක්වරකදී දේශනා කරලා ප්‍රත්‍ය පිළිබඳව ශික්ෂා පැනවීම මේ බුද්ධ ශාසනයේ විපුලභාවයට පත්වීම පිණිස හේතු වෙන්නේ නැහැ. ඒක බුද්ධ ශාසනයේ යම් ප්‍රමාණයකට භික්ෂූන් වහන්සේලාගේ අඩුවීම පිණිස හේතු වෙනවා. ඒ නිසා ශික්ෂාපදයක් නම් පනවන්න හොඳ නෑ කියලා කල්පනා කරා. එහෙනම් භික්ෂූන් වහන්සේලාට මේ කාරණාව කෙසේ පැහැදිලි කර දිය යුතුද කියලා භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වෙනවා. භික්ෂූන් වහන්සේලාට යම් ප්‍රතිපදාවක් මේ ප්‍රත්‍ය පිළිබඳව දේශනා කළොත් ඒ ප්‍රතිපදාව තුල හික්මිලා තමන්ගේ නිවන සාක්ෂාත් කර ගැනීමේ ගමන ඊටමත් ඉක්මන් කරගනීවි. හරියට උපමාවකින් සඳහන් කරන අටුවාචාරීන් වහන්සේ නගර ద్వාරයේහි තැබුවා වූ කැඩපතකින් බ්‍රාහ්මණ වංශයේ ඇත්තෝ ඇවිල්ලා තමන්ගේ රුව බලලා එහි අඩුපාඩු හදා ගන්නවා. මේ නගර ద్వාරයේහි තබුවා වූ කැඩපතෙන් ශස්ත්‍රීය වංශයේ විවිධාකාර කුල පුත්‍රයෝ ඇවිල්ලා තමන්ගේ අඩුපාඩු හදා ගන්නවා. ඒ වගේම වෛශ්‍ය කුලේ, ශුද්‍ර කුලේ ඇත්තෝ විවිධාකාර පුරුෂයෝ, ස්ත්‍රීන් ඇවිල්ලා මේ කැඩපතෙන් Tamanගේ රුව පිළිබඳව අවධානය යොමු කරලා ඒ රූපයේහි තියෙනා වූ අඩුපාඩු සකස් කර ගන්නවා වගේ මේ ප්‍රතිපදාවක් දේශනා කළොත් කුල පුත්‍රයන් විසින් මේ ප්‍රතිපදාව දිවි හිමියෙන් ආරක්ෂා කරමින් ඊටමත් ඉක්මනින් Tamanගේ අඩුපාඩු සකස් කරගනී කියලා හිතලා බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා ධම්ම දායාදා මේ භික්කවේ භවත මා ආමිෂ දායාදා අත්තිමේ තුම්හේසු අනුකම්පා කින්තිමේ ශාවකා ධම්ම දායාදා භවෙය්‍යුං නෝ ආමිෂ දායාදාති මහණෙනි නුඹ වහන්සේලා මාගේ ආමිෂයට දායාද වෙන්න එපා මාගේ ධර්මයට දායාද වෙන්න කියලා කිව්වා මහණෙනි නුඹලා කෙරෙහි අනුකම්පා වෙනුයි මම මේ කාරණාව දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මපරියාය පින්වතුනි මේ ධර්මපරියාය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරපු විදිහ ඉගෙන ගන්නට කලින් අපි ටිකක් විමසලා බලමු අර්ථ කතාවට අවධානය යොමු කරලා මේ ආමිෂය කියලා කියන්නේ මොකක්ද? ධර්මය කියලා කියන්නේ මොකක්ද? අටුවාව තුල මෙතනදී ආමිෂය මොකක්ද ධර්මය මොකක්ද කියලා විග්‍රහ කරලා අර්ථ විවරණ සපයලා තියෙන්නේ කොහොමද කියලා අපි ටිකක් විමසලා බලමු. අටුවාචාරීන් වහන්සේ විසින් පැහැදිලි කරනවා කුසලයේහි ප්‍රභේද දෙකක්. එකක් තමයි පින්වතුනි විවට්ටගාමිනී කුසල්. අනිත් එක තමයි වට්ටගාමිනී කුසල්. විවට්ටගාමිනී කුසල් කියලා කියන්නේ යම්කිසි කෙනෙක් දානයක් පූජා කරලා යම්කිසි කෙනෙක් සීල් රැකලා යම්කිසි කෙනෙක් භාවනාදී කටයුතු වල නිරත වෙලා ඕනෑම පින්කමක් කුසලයක් සිදු කරලා එයා ප්‍රාර්ථනා කරනවා නම් මා මේ සිදු කරගත්තා වූ පුණ්‍ය ශක්තිය නිසා මට ඊටමත් ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයට පැමිණෙන්නට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ආන් ඒකට අටුවාචාරීන් වහන්සේ සඳහන් කරනවා විවට්ටගාමිනී කුසල් කියලා. යම් කෙනෙක් මේ විදිහට විවට්ටගාමිනී කුසලයක් සිදු කරලා එහි ප්‍රතිඵලයේ හැටියට සම්මා සම්බුද්ධ ශාසනය තුල ප්‍රවෘජා භූමියටපත් වෙලා සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්නවා නම් සකදාගාමී ඵලය අනාගාමී අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නවා නම් ආන් ඒකට කිව්වා පින්වතුනි නිප්පරියාය ධම්ම කියලා. එතකොට විවට්ටගාමිනී කුසල් ඒක රාශී කරන්නා වූ ශ්‍රාවකයාට නිප්පරියාය ධම්ම කියන කාරණාව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ආන් ඒ ආකාරයට යම් කිසි කෙනෙක් නිප්පරියාය ධම්ම කියන තැනටපත් වුණා නම් ආන් උන්වහන්සේට ලැබෙන්නා වූ ප්‍රත්‍යයට කිව්ව පින්වතුනි නිප්පරියාය ආමිෂය කියලා. මොකක්ද මම නැවතත් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් විවට්ටගාමිනී කුසල් රැස් කරනවා. විවට්ටගාමිනී කුසල් කියලා කිව්වේ නිවන ප්‍රාර්ථනා කරගෙන යම් පිනක් සිදු කරනවා. ඒකේ විපාකයක් හැටියට මනුෂ්‍ය ජීවිතය තුළ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත්තු උත්තමයාණන් වහන්සේ නමකගේ සම්බුදු සසුනක පැවිදි වෙලා වික්ෂු භාවයටපත් වෙලා ඒ උතුම් මගඵල සාක්ෂාත් කරගත්තට පස්සේ ලැබෙන්නා වූ ඒ ධර්මතාවයන්ට කියනවා නිප්පරියාය ධම්ම කියලා. ඒ නිප්පරියාය ධර්මයන් සාක්ෂාත් කරගත්තු නිසා ලැබෙන්නා වූ ආමිෂයට කිව්වා නිප්පරියාය ආමිෂය කියලා. ඊළඟට පින්වතුනි සඳහන් කරන අටුවාචාරීන් වහන්සේ වට්ටගාමිනී කුසල් කියලා. මොනවද වට්ටගාමිනී කුසල් කියලා කියන්නේ? යම් කිසි කෙනෙක් දන් පූජා කරනවා, සීලය ආරක්ෂා කරනවා, භාවනාදී කටයුතු වල නිරත වෙනවා. ඒ කෙනාගේ ප්‍රාර්ථනාවක් නෑ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනෙන් නිදහස් වෙන්න. නමුත් අර වට්ටගාමිනී කුසලයන් සකස් කරලා එයා ප්‍රාර්ථනා කරනවා බ්‍රහ්ම ලෝකයක දිව්‍ය ලෝකයක උසස් කුලයක මිනිස්්‍ය ලෝකයේ උපදින්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආන් ඒකට කිව්වා වට්ටගාමිනී කුසල් කියලා. මේ වට්ටගාමිනී කුසලයන් සම්පූර්ණ කරපු කෙනාටත් මිනිස්්‍ය ජීවිතයක් ලැබිලා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා සම්බුදු සසුනේ ජීවත් වෙන්න අයිතිය ලැබෙනවා. එහෙම අයිතිය ලැබුණාට පස්සේ ඒ පුද්ගලයාට ලැබෙන ආමිෂයක් තියෙනවා. ආන් ඒ ආමිෂයට කිව්ව පින්වතුනි පරියාය ආමිෂය කියලා. එතකොට මම කාරණා තුනක් මෙතනදී පැහැදිලි කරා. වට්ටගාමිනී කුසල්, විවට්ටගාමිනී කුසල්, නිප්පරියාය ධම්ම, සප්පරියාය ධම්ම, පරියාය ධම්ම. ඒ වගේම නිප්පරියාය ආමිෂය, පරියාය ආමිෂය. ඉතින් ලෝතුරා බුදු පියාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි යම්කිසි විදිහකින් භික්ෂූන් වහන්සේලාට නිප්පරියාය ආමිෂය හෝ පරියාය ආමිෂය හෝ ලැබුණද ඒ සියලුම ආමිෂයන්ගේ අයිතිය ලෞතර බුදු පියාණන් වහන්සේ සතුයි. ඇයි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ? බුදු පියාණන් වහන්සේ නමක් තමයි භික්ෂූන් වහන්සේලාට විනය නීති පනවන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි භික්ෂූන් වහන්සේලා ජීවත් විය යුත්තේ කෙසේද? භික්ෂූන් වහන්සේලා කොයි විදිහට මේ ශාසනය තුල හික්මිය යුතුයිද කියලා දේශනා කරන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ සිව්පසේ පරිභෝග කරන්නට භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළ නිසා තමයි ඒවා භික්ෂූන් වහන්සේලාට භාවිතා කරන්නට කැපසරුභාවයට පත් වෙන්නේ. ආන් ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ සියලුම ආමිෂයන් භාග්‍යවතුන් වහන්සේ මූලික කොටගෙනයි ලැබෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මූලික කොටගෙන ලැබෙන්නා වූ ආමිෂයන් පිළිබඳව නුඹ වහන්සේලා නිතර නිතර කාලකෝලහාර කරනවා නම් ඒ ආමිෂයන් පිළිබඳවම ගිජු වෙලා කටයුතු කරනවා නම් ඒක කුල පුත්‍රයෝ හැටියට සුදුසු වන්නේ නැහැ. ඒ පමණක් නෙවෙයි. එහෙම ආමිෂයට ලොල් වෙලා කටයුතු කරනවා නම් ඒ කාරණාවෙන් නුඹ වහන්සේලා ගිහි ඇත්තන්ගේ ශ්‍රාවකයන්ගේ අන්‍යාගමිකයන්ගේ ගැරහීමට ලක් වෙනවා. කොහොමද ගැරහීමට ලක් වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිෂය බහුල කරගෙන වාසය කරනවා. ආමිෂයටම ලොල් වෙලා කටයුතු කරනවා ධර්මය වඩන්නේ නැහැ පුරන්නේ නැහැ කියලා නුඹ වහන්සේලා ගැරහුමට ලක් වෙනවා. එපමණක් නොවේයි මහණෙනි මමද ගැරහුමට ලක් වෙනවා. අටුවාචාරීන් වහන්සේ හරි අපූර්ව උපමාවක් සඳහන් කරනවා යම්කිසි දරුවෙක් හෝ දැරියක් යම්කිසි විදියකින් තමන්ගේ ජීවිතය තුළ අකටයුත්තක් සිදු කරනවා නම් දුෂ්චරිතවත් විදියට හැසිරෙනවා නම් ඒ දුෂ්චරිතවත් විදියට හැසිරෙන්නා වූ ඒ තරුණයාගේ හෝ තරුණියගේ අම්මා තාත්තා කවුද කියලා අසල්වැසියෝ විසින් විමසන ගතියක් තියෙනවා. මේ දරුවගේ අම්මා කවුද? මේ දරුවගේ තාත්තා කවුද? මේ දරුවගේ ගුරුවරු කවුද? ඒ අය මේ අයට මේ කාරණාවන් කියලා දීලා නැද්ද කියලා මේ ආදී වශයෙන් ඒ තරුණිය තරුණයා විතරක් ගැරහීමට ලක් වෙන්නේ නැහැ. ඒ තරුණියගේ තරුණයාගේ දෙමව්පියන්, ඒ වගේම ගුරුවරුන්, අසල්වැසියන්, ඥාතීන් මේ සියලු දෙනාම ගැරහීමට ලක් වෙනවා. ආන් ඒ වාගේ මහණෙනි නුඹ වහන්සේලා යම්කිසි විදිහකින් මේ ආමිෂයට ලොල් වෙලා කටයුතු කළොත් මමත් ගැරහුමට ලක් වෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ විදිහට ආමිෂයට ලොල් වෙලා කටයුතු කරන්නේ ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි මේ විදිහට ආමිෂේම දායාද කොටගෙන වාසය කරන්න කියලා මහණෙනි නුබලාත් ගැරහීමට ලක් වෙනවා මමත් ගැරහීමට ලක් වෙනවා ආන් ඒක නිසා මහණෙනි ආමිෂයට නම් දායාද වෙන්න එපා මාගේ ධර්මයටම දායාද වෙන්න කියලා කිව්වා. මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා නැවතත් හිතනවා භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව හරියට වැටහුනේ නැද්ද දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව මේ විදිහට දේශනා කළාට භික්ෂුන් වහන්සේලාට මේක හරියට වැටහුනේ නැද්ද දන්නේ නැහැ. ඒ නිසා උදාහරණයක් උපමාවක් අරගෙනත් පැහැදිලි කරන්න ඕනේ කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්ව උපමාවක් අරගෙන මේ කාරණාව විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි මෙහෙම කල්පනා කරන්නට යම්කිසි දවසක භාග්‍යවතුන් වහන්සේ දහවල් කාලයේදී පින්ඩපාත දාණය ලබාගෙන ඒ පින්ඩපාත දාණය වළඳලා අවසාන වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පින්ඩපාත දාණය වළඳලා අවසාන වෙලා පවාරණය සිදු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේට ලැබුණා වූ පිණ්ඩපාත දානෙහි තවත් ප්‍රණීත භෝජන ස්වල්පයක් ඉතිරි වෙලා තියෙනවා. මේ භෝජන ඊටමත් ප්‍රණීතයි. මේ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දෙනමක් මේ ස්ථානයට පැමිණෙනවා. භාග්‍යවතුන් වහන්සේ වළඳලා අවසానයි, පවාරණය කරලා අවසానයි. නමුත් භාග්‍යවතුන් වහන්සේට ලැබුණා වූ ඒ දාන වස්තුව තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ දාන වස්තුව ඊටමත් ප්‍රණීතයි. භික්ෂූන් වහන්සේලා දෙනමත් මේ ස්ථානයට පැමිණෙනවා. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම බොහෝම කුසගින්න ඉන්නේ. ඒ භික්ෂූන් වහන්සේලා කාන්ත ස්වභාවයට පත් වෙන්න ආසන්නයි. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා දෙනමට සඳහන් කරනවා නුබලා කැමති නම් මේ දානෙහි ඉතිරි කොටස වළඳන්න. භාග්‍යවතුන් වහන්සේ වළඳලා ඉවරයි. පවාරණය කරලා ඉවරයි. නුබලා කැමති නම් මේක වැළඳුවට කමක් නැහැ. නුබලා වැළඳුවේ නැත්තම් මම මේක කාට හරි කියලා නිල් තනකොළ නැති බිමක බහලනවා. එහෙමත් නැත්නම් දියේ පා කරලා හරිනවා. ඒ නිසා නුඹලා කැමති නම් වළඳන්ට අකමැති නම් වළඳන්ට එපා කියලා දේශනා කරනකොට එක භික්ෂුන් වහන්සේ නමක් කල්පනා කරනවා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අපිට මීට පෙර දේශනා කරලා තියෙනවා නුඹලා ආමිෂයට දායාද වෙන්න එපා ධර්මයට දායාද වෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේට ලැබුණු පිණ්ඩපාතයත් අයිති වෙන්නේ ආමිසයට. එහෙනම් මේ පිණ්ඩපාත දාණය වළඳන එක මං වගේ භික්ෂුවකට කැප වෙන්නේ නැහැ මං වගේ භික්ෂුවකට සුදුසු වෙන්නේ නැහැ කියලා කල්පනා කරලා ඒ භික්ෂූන් වහන්සේ මොකද කරන්නේ ඒ පින්ඩපාත දාණය වළඳන්නේ නැතුව කුසගින්නේම ඒ පීඩණය දරාගෙන උන්වහන්සේ බණ භාවනා කටයුතු වල නිරත වෙනවා නිර්වන් මඟ වඩන්ට උන්වහන්සේ උත්සාහවත් වෙනවා දැන් පළවෙනි භික්ෂුන් වහන්සේ මොකද්ද කළේ? භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහන් කළානේ පිණ්ඩපාත දාණය කැමති නම් වළඳන්න කියලා ඉතිරි වෙච්චි ඒ භික්ෂුන් වහන්සේ කල්පනා කළා මේකත් ආමිෂයට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආමිෂයට දායාද වෙන්න එපා කියලා. එහෙනම් මම මේ ආමිෂය ප්‍රතික්ෂේප කරලා ධර්මයේම වඩනවා කියලා ඒ භික්ෂුන් වහන්සේ කුසගින්නේම මේ ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගන්නවා. මෙතන හිටපු අනෙක් භික්ෂුන් වහන්සේ කල්පනා කරනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දානේ වළඳලා ඉවරයි. භාග්‍යවතුන් වහන්සේගේ වචනයෙන්ම සඳහන් කරනවා කැමති නම් දානේ වළඳන්න කියලා. ඉතින් බඩගින්න දුක් විඳින්න ඕනේ නෑ. මම මේ ඉතිරි පිණ්ඩපාත දාණය වළඳනවා කියලා කල්පනා කරලා ඒ භික්ෂුන් වහන්සේ ඒ පිණ්ඩපාත දාණය වළඳලා සුවසේ ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි නුඹලා කුමක් සිතනවද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා දෙනම අතරින් කවුරුන් නම් අගය කරයි කියලාද නුඹලා හිතන්නේ? ලෝතුරා බුදු පියාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා දෙනම අතරින් අගය කරන්නේ අර පළවෙනි භික්ෂූන් වහන්සේ. පින්ඩපාත දාණය ප්‍රතික්ෂේප කරලා පින්ඩපාත දාණය එපා කියලා භාවනා කරපු භික්ෂූන් වහන්සේව අගය කරනවා ඒ කුමක් නිසාද ඒ භික්ෂූන් වහන්සේ මෙවන් දුෂ්කර අවස්ථාවකදී ඊටමත් කුසගින්න ඉන්නකොට ප්‍රණීත ආහාරයක් ලැබිලා තියෙනකොටත් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් උන්වහන්සේ බොහෝම සැහැල්ලු ගති පැවතුම් තියෙන කෙනෙක්. ශ්‍රාවකයාට දායකයාට බරක් නැති භික්ෂුන් වහන්සේ නමක්. සුබරතාවයෙන් යුක්ත භික්ෂුන් වහන්සේ නමක්. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක්. එවැනි භික්ෂූන් වහන්සේලාම මාගේ සම්මා සම්බුද්ධ ශාසනය සෝභමාන කරනවා කියලා බුදුරජාණන් වහන්සේ උදාහරණයක් ගෙන හැර පෙන්නලා භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරපු ගන්ධ කුටියට වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ ඉච්චරයි දේශනා කළේ දේශනාව එතරින් නවත්වනවා. භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටිය බලා වැඩම කරනවා. භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේදී කල්පනා කරනවා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දහම් පරයය සම්පූර්ණයෙන්ම දේශනා කළේ නැහැ. කාරණා දෙකක් විතරක් සඳහන් කරලා ගන්ධ කුටියට වැඩම කළා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා නොකරනවා නම් ඊළඟට මේ ධර්මය ශ්‍රවණය කරන්නට සුදුසු උත්තමයාණන් වහන්සේ කවුද කියලා කල්පනා කරනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට සිහිපත් වෙනවා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක මහරහතන් වහන්සේලා අතරින් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආරාමයේම වැඩ වාසය කරනව නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට අප්‍රමාණ ධර්මකාරණාවන් වැටහෙනවා ඒකාන්ත වශයෙන්ම. එහෙමනම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණාවේ ඉතිරි කොටස මොකක්ද කියලා ඇහුවොත් උන්වහන්සේ මනාව අපිට පැහැදිලි කරයි කියන චේතනාවෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම වැඩම කරනවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේට එකත් පස්ස වාඩි වෙනවා. ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා විමසනවා මහණෙනි ඇවැත්නි නුඹ වහන්සේලා කුමක් සිතනවද ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වාසය කරනකොට ශ්‍රාවකයාණන් වහන්සේලා විවේකීව හික්මෙන්නේ නැහැ කියන කාරණාව නුඹලා කොයි විදිහටද දැනගෙන ඉන්නේ කියලා අහනවා. මොකද්ද පළවෙනි කාරණාව? ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වාසය කරනවා. කාය විවේකයෙන්, චිත්ත විවේකයෙන්, උපදි විවේකයෙන් යුක්තව වාසය කරනවා. නමුත් ශ්‍රාවකයාණන් වහන්සේලා විවේකයෙන් හික්මෙන්නේ නැහැ කියන කාරණාව නුඹ වහන්සේලා කොයි විදිහටද දැනගෙන ඉන්නේ කියලා අහනවා. ශාස්ත්‍රූන් වහන්සේ හික්මෙනවා ශ්‍රාවකයෝ හික්මෙන්නේ නැහැ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය විමසනවා. "ඇවැත්නි නුඹ වහන්සේලා මේ ගැන කුමක්ද සිතන්නේ?" ශ්‍රාවකයාණන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්තව වාසය කරනවා. ශ්‍රාවකයාණන් වහන්සේලාත් උතුම් විවේකයෙන් යුක්තව වාසය කරනවා. මේ කාරණාව පිළිබඳව නුඹ වහන්සේලාගේ අදහස කුමක්ද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ යහුවා. ඒ වෙලාවේදී භික්ෂූන් වහන්සේලා ලබා දෙන පිළිතුර තමයි ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ මේ කාරණාව පිළිබඳව අපිට වඩා මනා දැනුමක් ඔබ වහන්සේටයි තියෙන්නේ. ඔබ වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර මහ රහතන් වහන්සේ ඔබ වහන්සේට වැටහෙන පරිදි අපිට දේශනා කරන්නට අපි ඒක ඒ විදිහටම දරා ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් හැටියටම අපි මේ දේශනාව දරා ගන්නට කැමති මේ දේශනාව ශ්‍රවණය කරන්ට සාරිපුත්‍රයන් වහන්සේ අපි ගව් ගානක් දුර ඉඳගෙන වුණත් මේ ස්ථානයට වැඩම කරන්ට කැමති මේ ස්ථානයට බොහෝ දුර ඉඳන් ඇවිල්ලා හරි ඔබ වහන්සේගෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට තියෙනවා නම් හරිම වටිනවා ඒ නිසා අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ කාරණාව මනාකොට දේශනා කරන්න කියලා භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටිනවා ඒ වෙලාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මහණෙනි හොඳින් අහගන්න මෙනෙහි කරන්ට ධාරණය කරන්ට මම දේශනා කරන්නම් කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කාරණාව ඉදිරියට දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ විවේකීව වාසය කරනකොට ඉස්තවිර භික්ෂූන් වහන්සේලා චීවරාදී බහුල කොට වාසය කරනවා නම් මම මෙතනදී වචනයක් ප්‍රකාශ කළා ඔබට ඇහෙන්න ඇති ඉස්තවිර භික්ෂූන් වහන්සේලා කියලා. කවුද මේ ඉස්තවිර භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ? ඒ පිළිබඳව අපිට ඉගෙන ගන්නට නම් අර්ථ කතාව පරිශීලනය කරන්න වෙනවා. පපංච සුදනී මජ්ක්‍ධිම නිකාය අටුවාවෙහි ධම්ම දායාද සූත්‍ර වර්ණනාවෙහි සඳහන් කරලා තියෙනවා ඉස්තවිර භික්ෂූන් වහන්සේ නමක් කියලා කියන්නේ වස් 10ක් හෝ ඊට වැඩියෙන් සම්පූර්ණ වුණු භික්ෂූන් වහන්සේලා සියලු දෙනා ඉස්තවිර භික්ෂූන් වහන්සේලා. ඒ වගේම වස් 5ක් වස් 9ක් අතර භික්ෂූන් වහන්සේලා මධ්‍යම භික්ෂූන් වහන්සේලා හැටියට සැලකනවා. නවක භික්ෂූන් වහන්සේලා හැටියට සඳහන් කරලා තියෙන්නේ වස් 1 ඉඳලා වස් 4 දක්වා භික්ෂූන් වහන්සේලා නවක භික්ෂූන් වහන්සේලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා ඉස්තවිර භික්ෂූන් වහන්සේලා චීවරාදිය බහුල කොට වාසය කරනවා නම් ආන් ඒ ඉස්තවිර භික්ෂූන් වහන්සේලා ගැරහිය යුත්තන් බවට පත් වෙනවා කියලා කිව්වා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ තුන් සිවුර ඇසුරු කොටගෙන වාසය කරනවා. නමුත් ඉස්තවිර භික්ෂූන් වහන්සේලා තුන් සිවුරට අතිරේකව විවිධාකාර සිවුරු දරමින් චීවර බහුල කොට වාසය කරනවා. පිණ්ඩපාතේ බහුල කොට වාසය කරනවා. ගිලාන ප්‍රත්‍ය සේනාසන බහුල කොට වාසය කරනවා නම් ආන් ඒ කාරණාවෙන් ඒ ඉෂ්ඨවිර භික්ෂූන් වහන්සේලා ගැරහිය යුතුයි. කොහොමද ගිහියත්තු ගරහන්නේ කියලත් අටුවාව විසින් විස්තර කරනවා. ශාස්ත්‍රූන් වහන්සේ වෙලත් තුන් සිවුරෙන් වාසය කරනවා, එක් වේල වළඳලා ජීවත් වෙනවා. නමුත් මේ මහතෙරුන් වහන්සේලා එහෙම නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙලා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ලැබෙන්නා වූ ප්‍රත්‍යපහසුකම් අනවශ්‍ය විදිහට භාවිතා කරනවා මහේච්ඡ විදිහට ජීවත් වෙනවා කියලා ඒ භික්ෂුන් වහන්සේලාට ගරහනවලු. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට පළවෙනි කාරණාව පැහැදිලි කරලා ඊළඟට සඳහන් කරනවා මහණෙනි යම්කිසි ඉස්තවිර භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ ප්‍රහාණය කරන්නට කියලා දේශනා කරපු ඒ අකුසල ධර්මය ප්‍රහාණය කරන්නේ නැතුව වාසය කරනවා නම් ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා කාම ඡන්දය කියන ධර්මතාවය බැහැර කරන්නට ව්‍යාපාදයේ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්චේ මේ ආදී අකුසල ධර්මයන් බැහැර කරන්න කියලා දේශනා කළා නමුත් ඒ භික්ෂූන් වහන්සේලා බුද්ධ දේශනාවට අනුයාත වෙන්නේ නැහැ උන්වහන්සේලා මේ ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කරන්නේ නැතුව හේ කාලය ගත කරනවා. මෙන්න මේ කාරණා වෙනුත් ඒ ඉස්තවිර භික්ෂූන් වහන්සේලා ගැරහිය යුත්තම් බවට පත් වෙනවා කියලා කිව්වා. ඒ වගේම යම්කිසි ඉස්තවිර භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වඩන්න කියපු නිවන් මඟ වඩන්නේ නැතුව ප්‍රමාදීව කටයුතු කරනවා නම් වීරිය ආරම්භ කරන්නේ නැහැ, කෙලෙස් ප්‍රහාණය කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හික්මෙන්ට කටයුතු කරන්නේ නැහැ. වීරිය ලිහිල් කොට අරගෙන තමන්ගේ කාලය නිකම්ම කාදමන ස්වභාවයක් තියෙනවා නම් මෙන්න මේ කාරණාවිනුත් ඒ ඉෂ්ඨවිර භික්ෂූන් වහන්සේලා ගැරහීමට ලක් වෙනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරා. ඉෂ්ඨවිර භික්ෂූන් වහන්සේලා පිළිබඳව එහෙම සඳහන් කරලා මේ කාරණා තුන මේ විදිහටම මධ්‍යම භික්ෂූන් වහන්සේලා පිළිබඳව දේශනා කරනවා. අටුවාචාරීන් වහන්සේ සඳහන් කරනවා මේ කාරණාව හරි අපූර්වට මේ ඉෂ්ඨවිර භික්ෂූන් වහන්සේලා මධ්‍යම භික්ෂුන් වහන්සේලා නවක භික්ෂුන් වහන්සේලා කියලා භික්ෂුන් වහන්සේලා මේ තුන් කොටසම අරමුණු කරන්න හේතුවක් තියෙනවා. සමහර විට භික්ෂුන් වහන්සේලා කියලා ආමන්ත්‍රණය කළා නම් සමහර අවස්ථාවකදී නවක භික්ෂුන් වහන්සේලා හිතන්න පුළුවන් අපි අලුතෙන් පැවිදි වුණු නිසා අපිට නෙමෙයි මේක කියන්නේ මධ්‍යම භික්ෂුන් වහන්සේලාට, ඉස්තවිර භික්ෂුන් වහන්සේලාට. සමහර විටකදී ඉස්තවිර භික්ෂුන් වහන්සේලා හිතන්න පුළුවන් අපි දැන් පැවිදි වෙලා ගොඩක් කාලයක්. ඒ නිසා මේක අපිට නෙමෙයි කියන්නේ. මේ භික්ෂූන් කියලා ආමන්ත්‍රණය කළාට මේ කාරණාව පැහැදිලි කරන නැති නවක භික්ෂුවට, මධ්‍යම භික්ෂුවට. ඒ හින්දා අපිට මේක අදාළ නැහැ කියලා හිතන්න පුළුවන්. ආන් ඒ සිතුවිල්ල වළක්වාලීම සඳහා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉස්තවිර භික්ෂූන් වහන්සේලාට ආරෝපණය කරලා මේ කාරණා තුන වෙනම පැහැදිලි කරනවා. මධ්‍යම භික්ෂූන් වහන්සේලාට ආරෝපණය කරලා මේ කාරණා තුන වෙනම පැහැදිලි කරනවා නවක භික්ෂූන් වහන්සේලාට ආරෝපණය කරලා මේ කාරණා තුන වෙනම පැහැදිලි කරනවා මේ විදිහට පැහැදිලි කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් සඳහන් කරනවා දැන් පළවෙනි කාරණාව දේශනා කළා මොකක්ද ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වාසය කරනකොට භික්ෂූන් වහන්සේලා විවේකීව හික්මෙන්නේ නැහැ කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඊට හේතු වෙන කාරණා තුන තමයි මේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කළා. දැන් පැහැදිලි කරනවා ශාස්ත්‍රූන් වහන්සේ උතුම් විවේකයෙන් යුක්තව වාසය කරනකොට ශ්‍රාවකයාණන් වහන්සේලාත් උතුම් විවේකයෙන් වාසය කරන්නේ කොහොමද කියලා. යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ආදී බහුල කරගන්නේ නැතුව අල්පේච්ඡ ජීවිතයක් ගත කරනවා නම් ආන්ගේ භික්ෂූන් වහන්සේ ගැරහීමට ලක් වෙන්නේ නැහැ ප්‍රශංසාවට ලක් වෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වසනකොට ශ්‍රාවකයාත් විවේකීව වාසය කරනවා කියලා ප්‍රශංසා ලැබිය යුත්තේ බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ තුන් සිවුර දරනවා. ශ්‍රාවකයාණන් වහන්සේලා තුන් සිවුර දරාගෙන කටයුතු කරනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ ප්‍රහාණය කරන්න කියලා අකුසල ධර්මයෝ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ වාගේ නීවරණ ධර්මයන් ලෝභය, ද්වේෂය, මෝහය මේ වාගේ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමෙහිලා උත්සාහවත්ව කටයුතු කරනවා නම් ප්‍රහාණය කළ යුතු ධර්මයෝ ප්‍රහාණය කරන්න වෑයම් කරනවා නම් ආන් ඒ කාරණාවෙනොත් ඉස්තවිර මධ්‍යම නවක කියන මේ භික්ෂූන් වහන්සේලා තුන් පිරිසම ප්‍රශංසාවට ලක් වෙනවා කියලා කිව්වා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් බැහැර කළ යුතු ධර්මියෝ බැහැර කරන වාසයේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු වැඩිය යුතු ධර්මයෝ වඩනවා නම් උතුම් මධ්‍යම ප්‍රතිපදාව වඩනවා නම් සතර සතිපට්ඨානය පුරුදු පුහුණු කරනවා නම් සප්ත බෝධ්‍යාංගය පුරුදු පුහුණු කරනවා නම් වැඩිය යුතු ධර්මයෝ වඩනවා නම් ඒ භික්ෂූන් වහන්සේ අනිත් අයගේ ප්‍රශංසාවට ලක් වෙනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙවෙනි කාරණාව විදිහට පැහැදිලි කළේ ශාස්ත්‍රූන් වහන්සේ විවේකීව වාසය කරනකොට ශ්‍රාවකයොත් විවේකීව වාසය කරනවා කියලා ප්‍රශංසා ලැබීම පිණිස හේතු වෙන කාරණා තුන චීවර ආදී බහුල කොට වාසය කරන්නේ නැහැ. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කරනවා. වැඩි යුතු ධර්මයන් වඩන කෙනෙක් බවට පත් වෙනවා නම් අන්න මේ බුද්ධ ශාසනය නිවැරදිව තමන්ගේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන ශ්‍රාවකේ ක්‍රියාත්මක කරන භික්ෂූන් වහන්සේ නමක් හැටියට ප්‍රශංසා ලබනවා කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සඳහන් කරනවා. දැන් මේ කාරණා තුන පිළිබඳව ත්‍රිපිටකය තුල සඳහන් වෙලා තියෙන්නේ මේ පමණයි. නමුත් පින්වතුනි අර්ථ කතාව වෙත නැවතත් අපි අවධානය යොමු කරලා බැලුවොත් අර්ථ කතාව තුල චීවර පිළිබඳව වෙනම විස්තරයක් සිදු කරලා තියෙනවා. පින්ඩපාතය පිළිබඳව වෙනම විස්තරයක්, සේනාසන පිළිබඳව, ගිලානප්‍රත්‍ය පිළිබඳව වෙනම දේශනයක් සිදු කරලා තියෙනවා. ඒ කාරණාවන් එකින් එක පැහැදිලි කරන්නේ නැහැ. මම මේ කාරණාවන්ගේ සාරය මේ පින්වතුන්ට මේ විදිහට කෙටියෙන් විස්තර කරන්නම්. දැන් මේ පින්වතුන් දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ නමක්. කුල දරුවෙක් හැටියට තමන්ගේ ගිහි ජීවිතය අතහැරලා දාලා ප්‍රවෘජා භූමියටපත් වෙනකොට තමන්ගේ උපාධ්‍යායන් වහන්සේට සිවුරු පිළිගන්වන ස්වභාවයක් තියෙනවා. තනිපට සිවුරයි දෙපට සිවුරයි ඉනේ බඳින්නා වූ ඒ පටියයි තමන්ගේ උපාධ්‍යයන් වහන්සේට පිළිගන්වනවා. පිළිගන්වලා සඳහන් කරනවා ගාතාවක්. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේතමන් බන්තේ අනුකම්පං උපාදාය ස්වාමීනි සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සිවුරු අරගෙන මාව පැවිදි කරන්න කියලා තමයි උපාධ්‍යයන් වහන්සේට සඳහන් කරන්නේ. ඒ විදිහට දෙවතාවක් තුන් වතාවක් ඒ උපාධ්‍යයන් වහන්සේට සිවුරු පිළිගන්වලා ඉල්ලා හිටින්නේ නිවන් දැකීම පිණිස මාව ප්‍රවෘජා භූමියටපත් කරගන්න කියලා. සෑම භික්ෂුන් වහන්සේ නමක්ම සෑම භික්ෂුණීන් වහන්සේ නමක්ම සෑම සාමණේරීන් වහන්සේ නමක් සාමණේරයෙක් මේ සියලු දෙනා මේ වාක්‍ය ඛණ්ඩය කියලා තමයි පින්වතුනි ප්‍රවෘජා භූමියටපත් වෙන්නේ. එහෙම ප්‍රවෘජා භූමියටපත් වුණු ඒ සාමණේර ස්වාමීන් වහන්සේට මුලින්ම සිවුර හඳවනකොට එහෙමත් නැත්නම් ඒ සාමණේර ස්වාමීන් වහන්සේ සිවුර හැඳ ගන්නකොට සිදු කරන්න කියනවා චීවර ප්‍රත්‍යවේක්ෂාව. කොහොමද සිදු කරන්න කියන්නේ? මා මේ සිවුර පොරවනු ලබන්නේ ශරීරයේ ලැජ්ජා ඇතිතෙන් වසා ගැනීම පිණිසයි. මා මේ සිවුර පොරවනු ලබන්නේ විවිධාකාර මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ලැබෙන්නා වූ පීඩාවන් නැති කර ගැනීම පිණිසයි. මා මේ සිවුර පොරවනු ලබන්නේ බොහෝ කාලයක් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කර ගැනීම පිණිසයි කියලා කල්පනා කරන්න කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ වික්ෂූන් වහන්සේලා හැටියට බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි ප්‍රවෘජා භූමියට පත් වෙන දවසේම අපිට පණිවිඩයක් දුන්නා. සිවුරු පාවිච්චි කරනවා නම් ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව පාවිච්චි කරන්න කියලා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාවන් පැහැදිලි කරනකොට හරි අපූර්ව කාරණාවක් දේශනා කරනවා පින්ඳ පාත දාණය පිළිබඳව. යම්කිසි කෙනෙක් පින්ඩපාත දාණය වළඳනකොට ඒ පින්ඩපාත දාණය වළඳන භික්ෂූන් වහන්සේලා ශ්‍රාවකය කොටස් හතරකට බෙදලා වෙන් කරලා පෙන්නනවා. එක භික්ෂූන් වහන්සේ නමක් පින්වතුනි දුස්සීලවත්ව ගිහියත්ව දෙන පින්ඩපාතේ වළඳනවා නම් ඒ භික්ෂූන් වහන්සේ දුස්සීලයි. නමුත් සිල්වතෙක් හැටියට පෙනී ඉඳිමින් ශ්‍රාවකයෝ දායකයෝ පූජා කරන්නා වූ ඒ දාණය වළඳනවා නම් ඒකට කිව්වා තෙය්‍ය පරිභෝගය කියලා. ඒ කියන්නේ හොරෙක් විදිහට තමයි මේ දාණය වළඳන්නේ කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් සිල්වන්තයි. නමුත් ඒ භික්ෂූන් වහන්සේ ප්‍රත්‍යවේක්ෂා නොකර ගිහියත්ව දෙන ප්‍රත්‍ය පරිභෝග කරනවා නම් ආන් ඒක ඉන පරිභෝගයේ බවට පත් වෙනවා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් සිල්වත්ව ඉඳගෙන වුණත් සිව්පසේ ප්‍රත්‍යවේක්ෂාවෙන් තොරව පරිභෝග කරනවා නම් දායක ඇත්තන් කෙරෙහි ණයක් ඉතුරු වෙනවා කියලා කිව්වා. ඒ ණය ගෙවීම සඳහා පින්වතුනි ඉදිරි ආත්ම භවයන් වලදී හරක් වෙලා, ඌර වෙලා, කුකුල්ලු වෙලා, බැටළුව වෙලා අනිත් අයගේ මෙහෙකාරය වෙලා අපිට සංසාර ගමනේ දුක් විඳින්න වෙනවා කියලා අටුවාචාරීන් වහන්සේ විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා. එතකොට මේ පින්වතුන් කල්පනා කරලා බලන්න මේ පින්වතුන්ට බාහිරින් පේනවා වගේ නෙමෙයි මේ පැවිද්ද කියලා කියන්නේ බොහෝම කටුක දෙයක්. බොහෝම ගැඹුරු දෙයක්. ඊටා අපහසුයෙන් සම්පූර්ණ කළ යුතු දෙයක් තමයි මේ පැවිද්ද කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කරලා සිව්පසය ගන්න ඕන කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ ශ්‍රාවකෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරි අනාගාමි කියන ඒ මාර්ගඵලයන් තුනටපත් වෙලා ඉන්නවනම් ආන් උන්වහන්සේලාට ලැබෙන්නා වූ ප්‍රත්‍යයට කිව්වා දායජ්‍ය පරිභෝගය කියලා. භාග්‍යවතුන් වහන්සේගේ දරුවෝ හැටියටයි මගඵලලාභී උතුමාණන් වහන්සේලා සඳහන් කරන්නේ. එතකොට මේ මගඵලලාභී උතුමාණන් වහන්සේලා අතරිනුත් සෝවාන්, සකදාගාමි, අනාගාමි කියන උත්තමයාණන් වහන්සේලාට ලැබෙන යම් සිව්පසයක් තියෙනවා නම් ඒවා දායජ්‍ය පරිභෝගේ. ඒවාට ණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා වැළඳීම නිසා, ඒවා පරිහරණය කිරීම නිසා උන්වහන්සේලාට අනිත් අයට ණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා සාමි පරිභෝගය. සාමි පරිභෝගය කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ලැබෙන්නා වූ ප්‍රත්‍ය සාමි පරිභෝගයයි. උන්වහන්සේලා වෙනුවෙන් තමයි මේ ප්‍රත්‍ය සිව්පසේ ලැබෙන්නේ. ඒ නිසා උන්වහන්සේලාට කිසිසේත්ම ගැටලුවක් නැහැ වළඳන්න පුළුවන්. නමුත් පින්වතුනි උන්වහන්සේලාගේ సంతාණය තුල ඒ ප්‍රත්‍ය පරිභෝග කරන සෑම මොහොතකදීම ප්‍රත්‍යවේක්ෂාව කියන කාරණාව චිත්ත අභ්‍යන්තරය තුල යෙදিলা තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. පින්වතුනි තවත් විශේෂ කාරණාවක් කියනවා යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා භූමියටපත් වුණාම ඒ උපසම්පදා භූමියටපත් වුණු විගසම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා විසින් නවක උපසම්පන්න භික්ෂූන් වහන්සේට දේශනා කරනවා කාරණා 8ක්. අකරණීය 4යි, නිස්සය 4යි. අකරණීය 4 කියලා කියන්නේ උපසම්පන්න භික්ෂුවකට ජීවිතයේ තියෙන තාක්කල් මෛතුන සේවනයේ යෙදෙන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ තනවීමක් කරලා තියෙනවා. ඒ වගේම උපසම්පන්න භික්ෂුවකට කිසිම දවසක හොරකමෙහි නිරත වෙන්න බෑ. ඒ වගේම මනුෂ්‍ය ඝාතනයක් සිදු කරන්න බෑ. ඒ වගේම නැති උතුරු මිනිස් දහම් කියන්න බෑ. මෙන්න මේ කාරණා හතර අකරණීය ධර්මයේ හැටියට දේශනා කරලා ඒ උපාධ්‍යයන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ පැනවීම අනුව භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා මහණෙනි මෙතෙන් පටන් නුබලා පාංශී කූල සිවුර දායාද කරගෙනයි වාසය කරන්නේ සොහනකින් හෝ එහෙමත් නැත්නම් කසල ගොඩකින් හෝ අහුලාගත්තු රෙදි කෑලි භාවිතා කරමින් සිවුරක් කරවාගෙන තමන්ගේ කය වසා ගන්නට පුළුවන් නම් ආන් ඒකයි බුදුරජාණන් වහන්සේ සුදුසුයි කියලා දේශනා කළේ කියලා භික්ෂූන් වහන්සේට සඳහන් කරනවා පාංශිකූල චීවරං නිස්සාය පබ්බජ්ජා නුඹලාගේ පැවිද්ද පාංශිකූල සිවුරු මතයි පවතින්නේ ඒ වගේම පිණ්ඩයා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා නුඹ වහන්සේලා අද දවසේදී උපසම්පන්න භූමියටපත් වුණා අද පටන් ගෙයක් ගෙයක් පාසා පිණුසිඟා වැඩලා ලබන්නා වූ දාණය තමයි නුඹ වහන්සේලාට කැප ඒ වගේම රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජා නුගවහන්සේලාට අද පටන් වාසය කිරීම පිණිස සේනාසනයක් පිණිස ලැබෙන රුක්ෂ මූලයයි. එයයි නුගවහන්සේලාගේ දායාදය. එයයි භාග්‍යවතුන් වහන්සේ සේනාසනය හැටියට භාවිතා කරන්න කියලා කිව්වේ. ඒ වගේම නුගවහන්සේලාට ලෙඩක් දුකක් අසනීපයක් හැදුනොත් බෙහෙත් හේත් වශයෙන් අද පටන් නුගවහන්සේලාට දිවි හිමියෙන් පාවිච්චි කරන්නට වෙන්නේ සුව මුත්‍රා. එහෙමත් නැත්නම් පූති මුත්ත දේශජ්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් පාංශිකූල චීවර, පිණ්ඩපාත ආහාරය, රුක්ෂ මූලය, ඒ වගේම පූතිමුත්ත දේශජ්‍ය. මෙන්න මේ காரணා හතර තමයි නුභාංශේලාට දේශනා කරන්නේ කියලා උපාධ්‍යයන් වහන්සේ අපිට එදා උපසම්පන්න භික්ෂූන් වහන්සේලාට සීමාවේදීම අපිට උගන්වලා තමයි අපි සීමාවෙන් එළියට වැඩම කරවන්නේ. පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ මේ සිව්පසය පිළිබඳව අල්පේච්ඡභාවය කොයි තරමක් දුරට ශ්‍රාවකයාට දේශනා කරලා තියෙනවද කියලා ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරපු දෙවෙනි කාරණාව බැහැර කරන්න කියපු කාරණා මොනවද කියලා නැවතත් දීර්ඝ වශයෙන් විස්තරයක් සිදු කරනවා මහණෙනි යම්කිසි කෙනෙකුගේ හිතේ ක්‍රෝධය තියෙනවා නම් ඒ කියන්නේ නිතරම කිපෙන ගතිය, නිතරම ගැටෙන ගතිය, නපුරු ගතිය තියෙනවා ඒක මේ බුද්ධ ශාසනය තුල වාසය කරන්නා වූ ශ්‍රාවකයෙකුට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රෝධය කියන එක දුරින්ම දුරු කරන්න කියලා කිව්වා. උපනාහය ඒ කියන්නේ බද්ධ වෛරය, බැඳගත්තු වෛරය සමහර අයට තියෙනවා. මේ බුද්ධ ශාසනය තුලත් සමහර භික්ෂුන් වහන්සේලා මේ පින්වත් පිරිසට පේනවා ඇති සමාජ මාධ්‍ය ජාලය තුල අවධානය යොමු කරලා බැලුවොත් ඔවුනොවුන්ට චෝදනා කරගන්නවා. බද්ධ වෛරයෙන් යුක්තව කටයුතු කරනවා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුද්ධ දේශනාවට අනුයාත වෙමින් භික්ෂූන් වහන්සේලාට කියලා දෙනවා බද්ධ වෛරය කියන්නේ භික්ෂූන් වහන්සේලාට සුදුසු දෙයක් නෙමෙයි බද්ධ වෛරයෙන් ඉවත් වෙන්න මෛත්‍රිය පුරුදු කරන්න කියලා කිව්වා. ඒ වගේම අන් අයගේ ಗುಣමකන මක්ක කියන ස්වභාවය භික්ෂුන් වහන්සේලාට ගැලපෙන්නේ නැහැ. ඒක දුරු කරන්න කිව්වා. තමාගේ ಗುಣ නැතිව ගුණවතුන් හා සමකොට තමන්ගේ ජීවිතය සලකනවා නම් කතා කරනවා නම් ඒ පලාස කියන නුගුණය තමන්ගේ ජීවිතය දුරින්ම දුරු කරන්න කිව්වා. අන් අයට ඊර්ෂ්‍යා කරන ඉස්සා කියන ගතිය, මසුරු බව, මච්චරිය, මායා, සාටෙය්‍ය, සම්බ, සාරම්භ, මාන, අතිමාන මේ වාගේ අකුසල ධර්මයන් දුරින්ම දුරු කරන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වාගේ ලාමක අකුසල ධර්මයන් පියාගෙන මේ සම්බුද්ධ ශාසනය තුල කටයුතු කරනවා නම් ඒ ශ්‍රාවකයා, ඒ භික්ෂුව, ඒ සාමණේරයා, සාමණේරිය ගැරහිය යුක්තෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රහාණය කරන්න කියලා දේශනා කරපු ඒ අකුසල ධර්මය අනිවාර්යෙන් ප්‍රහාණය කරන්න කියලා කිව්වා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරනවා වැඩි යුතු ධර්මතා මොනවද කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මෙවැත්නි අන් කිසිවක් නෙමෙයි ලෝතර බුදු පියාණන් වහන්සේ වර්ධනය කරන්නට කියලා කිව්වේ නිවන පිණිස පවතිනා වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ අවබෝධය නම් සම්මා දිට්ඨිය කියන ධර්මතාවය ප්‍රගුණ කරගන්න කිව්වා. සම්මා සංකල්පය ඇති කරගන්න කිව්වා. සම්මා වාචා ඇති කරගන්න කිව්වා. සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම වගේම නිරන්තරයෙන්ම සතර සතිපට්ඨානය පුරුදු පුහුණු කරවන්නා වූ සම්මා සතිය තුළට තමන්ගේ අවධානය යොමු කරගන්න කිව්වා. නිවන පිණිස හේතු වෙන්නා වූ ඒකායන මාර්ගය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය තුල නිරත වෙලා සම්මා සතිය වඩනවා නම් උන්වහන්සේට සම්මා සමාධිය ප්‍රථම ධානය දෙවෙනි ධානය තුන්වෙනි හතරවෙනි ධානය ආකාසානංචායතන ආදී අරූප ධාන ඒ සියල්ල ඉක්මවලා උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ දේශනාව තමයි ධම්මදායාද සූත්‍රයේ හැටියට මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකෙහි මූල පරියාය වර්ගයේහි තුන්වෙනි සූත්‍රයේ හැටියට අද දවසේදී අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ. නැවතත් මම සාරාංශ වශයෙන් මේ කාරණාව පැහැදිලි කරන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආමිෂයට දායාද වෙන්න එපා ධර්මයට දායාද වෙන්න කියලා. මොනවද ආමිෂය කියලා කියන්නේ? චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මොකක්ද ධර්මය කියලා කියන්නේ? බහැර කළ යුතු ධර්මියෝ බහැර කරලා වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා නම් ඒක ධර්මයයි කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් අද දවසේදී සූත්‍ර දේශනාව මීට වඩා විස්තර කිරීමට මට අවකාශය ලැබෙන්නේ නැහැ. මෙහි දීර්ඝ විස්තර කියවා බලා ගැනීමට මේ පින්වත් පිරිසට අවස්ථාව ලැබෙනවා. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකෙහි මූල පරියාය වර්ගයේහි තුන්වෙනි සූත්‍රය ධම්මදායාද සූත්‍රය පෙරලා ගන්නට අරුත් විවරණය සපයපු මජ්ක්‍ධිම නිකායට ලියපු අටුවාව බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ විසින් රචනා කරපු පපංචසුදෙනී අර්ථ කතාවේ දීර්ඝ විස්තරයක් සඳහන් වෙලා තියෙනවා. ඒ ධර්ම පුස්තක කියවලා බලලා මේ පිළිබඳව ධර්මඥානය වැඩි දියුණු කරගෙන සම්බුදු සසුනේහි අසිරිය පිළිබඳව ශ්‍රද්ධා උපදවාගෙන ඔබටත් ඊටමත් ඉක්මනින් ප්‍රවෘජා භූමියටපත් වෙන්න පින තියෙනවා නම් ප්‍රවෘජා භූමියටපත් වෙලා මේ ගෝර කටුක සංසාර ගමනට සමුදීලා උතුම් නිර්වාණය නම් වූ ෂේම භූමියට පැමිණීම පිණිස අප විසින් ධර්ම දේශනා කරපු ධර්ම දේශනාමය කුසලයක් ඔබ ධර්ම ශ්‍රවණය කරපු ධර්ම ශ්‍රවණමය කුසලයක් පාරමී ශක්තියක් බවටම පත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති